ධර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්තුන් හොරණ දොඹගොඩ කිසිල් හේනාවි විජේසිංහ පවුලේ ඥාතීන් බාඳුරාගොඩ HBA නන්දන බමුණු ආරච්චි ඇතුළු පවුලේ ඥාතීන් පන්නිපිටිය එම් මේදා කුසුම් සිරි මහත්මිය උහුමීය ප්‍රීතිකා ප්‍රියංගනී පෙරේරා මහත්මිය ඉඹුල්ගොඩ එල්.වයි. රංජිත් නිමල් මහතා මාලදිනියේ පී.එම්.ආර්. රංජනී මහත්මිය වස්කඩුව පී රීතා ශ්‍රියාණී ප්‍රනාන්දු මහත්මිය කුළුණාව ගංගා අමරසේකර මහත්මිය කුළුණාව සුනන්දා ආර්යපාල මහත්මිය ඇතුළු පිරිස ධම්මස්සවන කාලෝ අයං භදන්තා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 සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංහතං භෝජනම් හිචමතඤ්ඤං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බලං තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්මදේශනාව සඳහා මම මාතෘකා කරපු ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ සේතව්වේ නම් නුවර ආශ්‍රේ වැඩ සිටියේ කාලේ චූල කාල මහා කාල කියන දෙදෙනා මුල් කරගෙන දේශනා කරපු උතුම් ගාථා රත්නයක් මේ ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ලියවුණ කුද්දක නිකායේ ධම්මපද පාළියේ යමක වර්ගය. වැඩිදුර තොරතුරු මේ ඇයට මේ ග්‍රන්ථය සොයාගෙන ඉගෙන කියා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, ශේතව්‍ය කියන නගරේ වාසය කරලා තියෙනවා චූල කාල, මජ්ක්‍ධිම කාල, මහා කාල කියලා කෙළඹි පුත්‍රයෝ තුන් දෙනෙක්. මෙන් වැඩිමල් සහෝදරයයි බාල සහෝදරයයි දෙන්න ඒ දවස්වල කරත්ත වලින් ගිහිල්ලා ඈත පළාත් වලින් විකුණන්න අලෙවි කරන්න අවශ්‍ය කරන බලු බාහිර ආදී හොයාගෙන අරගෙන එනවා. එහෙම ගෙනාවට පස්සේ මජ්ක්‍ධිම කාල ඒ ගෙනාපු බඩු බාහිර ආදී විකුණන්නට අරගෙන යනවා ඒව අලෙවි කරනවා. පස්සේ කාලෙක මේ සහෝදරයන් දෙන්නත් අර චූල කාල මජ්ක්‍ධිම කාල කියන දෙන්නගෙන් මේ මහා කාලත් චූලකාලත් කියන මේ දෙන්නමත් කරත්ත 500ක බඩු පටවගෙන සවැත් නුවරට ගිහිල්ලා සවැත් නුවරත් ජේතවනාරාමයට අතර මේ කරත්ත වලින් ගවයන්ව ලෙහෙලා ඒ සත්තුන්ට නිදහසේ කාලය ගත කරන්න අවස්ථාව සලසලා දීලා තමන්ගේ වෙලෙහෙළඳාම් කටයුතු සිද්ධ කරනවා මහා කාල දැක්කා මේ හවස් කාලේ මිනිස්සු සුවඳ මල් එහෙම අරගෙන බණහන්න ඕමනාවෙන් යන ආර්ය ශ්‍රාවකයන් මේ ආර්ය ශ්‍රාවකයන්ව දැකලා අහනවා ඔබලා ඔය කොහෙද යන්නේ කියලා. ඒ අය කියනවා පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න යනවා කියලා. මේ මහා කාලක් කල්පනා කළා මාත් යන්න ඕන කියලා. එහෙම යන්න ඕනයි කියලා හිතාගෙන බාල සහෝදරයාට කතා කරලා කියනවා කරත්ත ටික ගැන කල්පනාවෙන් ඉන්න. මම බණහන්න යනවා කියලා. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා පිරිස කෙළවරේ ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ මහා කාලව දැකලා ඔහුට ගැළපෙන ආකාරයේ පිළිවෙල කතා හිම දේශනා කරමින් දුක්ඛක්ඛන්ද වැනි නොඑක් ආකාරයේ මේ කාමයන්ගේ දෝෂයේද ලාමක බවද කිලුටු සහිත බවක් දේශනා කරනවා මේ දේශනාව අහගෙන හිටිය මහා කාල කල්පනා කළා පින්වත්නි මේ සියල්ලම අතහැරලා දාලා යන්න ඕන කෙනෙක් පරලෝ යනකොට එයා එක්ක වස්තුව නෑයෝ පසුපස්සෙන් යන්නේ නැහැ. මේ gedara වාසය කිරීමෙන් මට වැඩක් නැහැ. මහාන වෙන්න ඕන කියලා හිතාගෙන මහ ජනතාව බුදුරජාණන් වහන්සේට වැඳලා ගෞරව කරලා ඒ ස්ථානයෙන් පිටත් වෙලා ගියාට පස්සේ මහා කාල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දැනුම් දෙනවා පින්වත්නි මහාන වෙන්න ඕනයි කියලා. මෙහෙම දැන්නුවා. දැන්නුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබතුමාට මේ ගැන දන්වන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා. එතකොට මහා කාල කියනවා බාල සහෝදරයා ඉන්නවා ස්වාමීනි කියලා. එහෙනම් ගිහින් ඔහුට දන්නලා එන්න කියලා කිව්වා. හොඳයි කියලා මේ සහෝදරයා ඉන්න තැනට ඇවිල්ලා ඔහුට දැනුම් දුන්නා මේ සේරම සම්පත් ඔයා බාර ගන්න. ඒ සහෝදරය අහනවා මේ සහෝදරේ ඔබ මොකද්ද කරන්න හදන්නේ කියලා. මහා කාල කියනවා පින්වත්නි මම බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙනවා. චූල කාල නොඒක ආකාරයෙන් ඇවිටිලි කළා. කොච්චර ඇවිටිලි කළත් හරියන්නේ නෑ. අන්තිමට දැනුම් දුන්නා එහෙනම් ඔයාට කැමති විදිහකට ක්‍රියා කරන්න කියලා. මහා කාල ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වුණා. චූල කාලත් මොකද කළේ? මම කොහොම හරි මගේ සහෝදරයව සිවුරු හරවාගෙන මමත් සිවුරු අරිනවා කියලා හිතාගෙන චූල කාලත් මහණ වුණා. මෙයා මහණ වුණේ මේ අයියාව කොහොම හරි මේකෙන් බේර ගන්න ඕන කියන අදහස ඇති කරගෙන. පස්සේ කාලෙක මේ මහා කාල මාහිමියන් උපසම්පදාවටත්පත් වුණා. එහෙම උපසම්පදාවටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩමෝලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ශාසනේ ධූර කොච්චර තියෙනවද කියලා. එහෙම ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධූර දෙකක් තියෙනවා කියලා. මහා කාල මාහිමියන් කියනවා මම මේ වයසට ගිහිල්ලා වැඩිහිටි වෙලා මහාන වෙච්ච නිසා ග්‍රන්ථ ධූරේ පුරන්න මට අමාරුයි. විදර්ශනා ධූරේ නම් මම පුරන්න කැමතියි කියලා සඳහන් කළා. සඳහන් කළා රහත් බව ලබා ගන්න අවශ්‍ය කමඨහන් ලබාගෙන සෝසානික දුතාංගේ ඒ කියන්නේ පින්වත්නි සොහොනෙම සුසාන භූමියේම වාසය කරන එක. ඒ තමයි සෝසානික දුතාංගය කියලා කියන්නේ. ඒක සමාදන් වුණා. සුසානේම වාසය කරමින් මේ උතුම් తත්වය අවබෝධ කරගන්න ඕනයි කියලා මේ සමාදන් වෙලා මේ දුතාංගේ සොහොනකට ගිහිල්ලා අලුයම් කාලේ කවුරුත් අවදි වෙන්න කලින් විහාරයට වඩින්න. මේ සුසාන භූමියේ හිටියේ මිනි පුලුස්සන කාලි කියලා සොහොන් පාලිකාවක්. මේ මහා කාල තෙරුන් වහන්සේ වැඩ ඉන්න සක්මන් කරන ඇවිදින තැන් දැකලා මෙහෙම එන්නේ කවුද කියලා ඔහුව අල්ලගන්න ඕන කියලා හිතන් උත්සාහයක් ගත්තත් මේ සොහොන් පාලිකාවට ඒක සාර්ථක කරගන්න බැරි වුණා. එක දවසක් සොහොන් කුටියේ තුලම පහනක් දැල්වගෙන දූ දරුවෝත් කැඳවගෙන ඇවිල්ලා එක පැත්තක හැංගිලා හිටියා. මධ්‍යම රාත්‍රියේ උදා වුණා. ඒ වෙලාවේ වඩින මහා කාල තෙරුන් වහන්සේව දැකලා ළඟට ගිහිල්ලා වැඳලා ස්වාමීනි මේ සසාන භූමියට වඩින්නේ ඔබ වහන්සේද කියලා විමසුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා එහෙමයි. පාසිකාවනි මම තමයි මේ එන්නේ. ඒ වෙලාව මේ කාලි කියන සොහොන් පාලිකාව කියනවා මේ තෙරුන් වහන්සේට මේ සසාන භූමියේ වාසය කරන අය ඒකට අදාළ වත්පිළිවෙත් ඉගෙන ගන්න ඕන කියලා කිව්වා. මේ තෙරුන් වහන්සේත් මම ඔබ කියන වතාවතක පිහිටනවා කියලා කියන්නේ නැතිව උපාසිකාවනි මොකක්ද කරන්න ඕනේ කියලා හිතන් ඇහුවා විමසුවා. ඒ වෙලාවේ මේ සොහොන් පාලිකාව කියනවා ස්වාමීනි සොහොනේ වාසය කරන අය ඒකේ වාසය කරන බව මේ සොහොන් ගොව්වන්ටද ඒ වගේම විහාරයේ මහතෙරුන් වහන්සේටත් ග්‍රාම භෝජකයාටත් දන්වන්න ඕන. මොකද මේ ධනවත් උදවිය තමන්ගේ වස්තු සම්භාරයේ තියෙන උදවිය වැඩිපුර ධනෙ තියෙන අය ඒ තමන්ගේ ධනෙ හොරු පැහැරගත්තට පස්සේ හොරු අරගෙන පැනලා ගියාට පස්සේ ඒ සොරුම් පසුපස්සේ පිටිපස්සේ පා පියවර ඔස්සේ පදානුපදික අණුව මේ පාසටහන් අණුව හොයාගෙන එනවා. එහෙම එනකොට හොරු මොකද කරන්නේ? මේ සොරු අතේ තියෙන දේවල් සුසාන භූමියට දාලා යනවා. ඊට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? සුසාන භූමියේ ඉන්න අයට හිරිහැර කරනවා. අර මුලින් කියපු අයට කල් තියලා දන්වලා තිබුණා නම් ඒ අය කියනවා අපි මේ පින්වතා මෙච්චර කාලෙක ඉඳලා දන්නවා. මෙහි ඉන්න බවක් දන්නවා. මෙයා සොරෙක් නෙවෙයි. තාඩන පීඩන කරන්න එපා කියලා ඒවෙන් වළක්ව ගන්න. ඒ නිසා ඊයට කියන එක වටින්නේ. වෙන මොනවද කරන්න ඕනේ කියලා තෙරුන් වහන්සේ විමසුවා. එතකොට කියනවා පින්වත්නි කුසීත වෙන්න හොඳ නැහැ. පටන්ගත් වීරියෙන් යුක්ත වෙන්න ඕන. කපටි, කෛරාටික, මායාකාරයෙක් වෙන්නේ නැතුව යහපත් අදහසින්ම වාසය කරන්න ඕන. හවස හැමෝම නිින්දට ගියාට පස්සේ විහාරයෙන් එන්න ඕන. උදේ සියල්ලෝම අවදි වෙන්න කලින් විහාරයට යන්න ඕන. ස්වාමීනි, ඉතින් ඔබ වහන්සේ මේ විදිහට මේ සසාන භූමියේ වාසය කරනවා නම් ඔබ වහන්සේට මේ පැවිදි වෙච්ච එකේ සියලු බලාපොරොත්තු සාර්ථකවම ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හිතන් මේ සොහොන් පාලිකාව මහා කාලහාමුදුරුවන්ට දැනුම් දුන්නා. තව දුරටත් මේ සොහොන් පාලිකාව කියනවා ස්වාමීනි මල සිරුරු මේ සසාන භූමියට ගෙනල්ලා දැම්මට පස්සේ මම ඒවා කම්බිලි කුළුගයක් මත තියලා සුවඳ මල් ආදියෙන් සත්කාර කරලා පුච්චණේක කරනවා. එහෙම පුච්චන්න බැරි නම් චිතකේ පත්තු කරලා උලෙන් ඇනලා ඇදලා අහකට අරගෙන මේ පොරවෙන් කොටලා කෑලි කෑලි වලට කපලා ගින්නට දාලා පුච්චනවා. එහෙම කියලා කිව්වා. තෙරුන් වහන්සේවත් හොඳයි කියලා හිටන් මේ තෙරුන් වහන්සේත් මේ කරගෙන යන පිළිවෙල හොඳයි කියලා හිතන් කියලා හොඳයි නැගෙනියනේ එක මිනියක රූපාරම්මණයක් ගත හැකි විටක මට ඒ කියන්න කියලා හිතන් මේ පාලිකාවට කිව්වා හොඳ අරමුණක් ලබා ගන්න පුළුවන් විදිහේ මృత ශරීරයක් මේසසාන භූමියට ගෙනාපු දවසක ඒක මට දැනුම් දෙන්න කියලා හිතන් මේ පාලිකාවට දැනුම් දුන්නා මේ පාලිකාව ඒක පිළිගත්ත පින්වත්නි. දැන් මේ තෙරුන් වහන්සේ ඊටාම හොඳින් සොහොනේ ශ්‍රමණ ධර්මය ආරක්ෂා කරනවා. මේ එක්කම පැවිදි වෙච්ච චූලකාලහාමුදුරු නිතරම හරිම උනන්දුවෙන් මොකද කරන්නේ? ගේ දොර ගැන කල්පනා කරනවා. අමු දරුවන් ගැන සිහි කරනවා. මගේ සහෝදරයා බැරෑරුම් දෙයක් කරනවාද කියලා හිතනවා. මෙයා මොකද්ද කරන්න කියලා මේ විදිහට චූලකාල කල්පනා කර කර ඉන්න. එක දවසක් පින්වත්නි හදිසියෙම රෝගාතුර වෙච්ච කුලදුවක් අභාවයටපත් වෙලා. ඒ කුලදුවගේ නෑදෑයෝ තෙල් දරහෙම අරගෙන හවස් කාලේ සෝහනට මේ මృతදේහය අරගෙන ආවා. මේ මృత ශරීරය ආදාහනය කරන්නේ කියලා සුසාන ගෝපිකාවට කුලියේ දීලා මේ නෑදෑය යන්න ගියා. සුසාන ගෝපිකාව මොකද කළේ? මේ අභාවයට පත්වෙච්ච තැනැත්තියගේ පොරෝනා වස්ත්‍ර ඉවත් කරලා බැලුවා. බලලා එදාම මරණයට පත්වෙච්ච අතිශයින්ම ප්‍රියමනාප රන්වන් මේ ශරීරය දැකලා මේක ආර්යයන් වහන්සේට පෙන්වන්න සුදුසු අරමුණක් කියලා හිතලා ඉක්මනට ගිහින් මේ මහා කාල තෙරුන් වහන්සේට වැඳලා ස්වාමීනි මේ වගේ අරමුණක් ලැබිලා තියෙනවා ගිහිල්ලා ඒක බලනවා නම් හොඳයි කියලා දැනුම් දුන්නා පින්වතුනි මේ මහා කාල තෙරුන් වහන්සේ මේ පිළිබඳව හොඳයි කියලා මේ ආරාධනාව පිළි අරගෙන වැඩම කරලා අර මුත ශරීරයේ ළඟට වැඩම කරලා පාරුණය මృతදේහේ වහලා තියෙන පොරෝණේ ඉවත් කරලා පාදාග්‍රේ ඉඳලා කේසාන්තේ දක්වාම බලල කල්පනා කරනවා මේක ඊටාම රන්වන් ප්‍රියමනාප ශරීරයක් මේක ගින්නට දාලා මහා ගිනි දැලට අහු වුණාම මට දන්වන්න කියලා මහා කාල තෙරුන් වහන්සේ නැවතත් උන්වහන්සේ වැඩ සිටියේ තැනට වැඩම කළා. පින්වත්නි සුසාන ගෝපිකාව නැවත මේ පණිවුඩය දැන්වා තෙරුන් වහන්සේට. තෙරුන් වහන්සේ වැඩමවල බැලුවා. ගිනිදල් වැදුන වැදුන තැන්වල ශරීරයේ කබර දෙනකගේ වගේ වෙලා පින්නතුනි. පාද නැමිලා වකුටු වෙලා. එල්ලිලා තිබුණේ අත් පිච්චිලා වකුටු වෙලා තිබුණා. නළලේ සමක් කියලා එකක් දකින්න හම්බුනේ නැහැ. තෙරණුව කල්පනා කරනවා පින්වත්නි මේ ශරීරය දැන් මට බලන්න බැරි විදිහට අතෘප්තිකර බවට පත් වෙලා ක්ෂය බවට වැය බවට පත් වෙලා වැඩේ ඉන්න ස්ථානයට ගිහිල්ලා වැඩේ ඉඳගෙන ක්ෂය වැය ස්වභාවය අනුව බලන්න පටන් ගත්තා සකාරහෝ වෙති අනිස් උපදීනු නැසෙනු සිරිතය ඉපදී නැසෙති ඔහු ඔවුන් සංසිඳ වීම යහපති මේ සංස්කාරය අනිත්‍යයි ඒ වගේ උපදිනව නැති වෙන එක තමයි මේ ලෝකේ ස්වභාවය මේ ඉපදිලා නැති වෙන එක නතර කරන්න ඕන ඒක නතර කරගන්න පුළුවන්කම ලැබුණොත් තමයි ජයග්‍රහණය මේ අදහස සිහි කරමින් විදර්ශනා වඩලා පින්වත්නි මහා කාල තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් සේතව්වේ නගරයට වැඩම කළා. සේතව්වේ නගරයේ තියෙන සිංසපා කියන වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. චූලකාල හිමියන්ගේ භාර්යාව බුදුරජාණන් වහන්සේ වැඩි බව දැනගෙන අපි කොහොම හරි අපේ ස්වාමියාව ලබා ගන්න ඕන කියලා පණිවිඩය යවලා දානයකට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. නුපුරුදු ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වඩිනකොට පින්නතුනි ඒ ස්ථානයේ කටයුතු පිළිවෙල කරන්න ආසන පැනවන්න ඒවා කියලා දෙන්න මුලින්ම ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්ථානයට වැඩම කරන එක පුරාණේ තිබිච්ච සිරිතක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මැද ආසනයක් සකස් කරලා ඊට දකුණු පැත්තේ සරියුත් මහරහතන් වහන්සේට ආසනයක් වම් පැත්තෙන් මුගලන් මහරහතන් වහන්සේට ආසන පැනවීම තමයි පුරාණී තිබිච්ච සිරිත. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට ආසන පනවන්න ඕන. ඒ නිසා මහා කාල තෙරුන් වහන්සේ සිවුරු පෙරවන තැනදී උපදෙස් දුන්න චූලකාල හාමුදුරුවන්ට ඔබ වහන්සේ ඉස්සෙල්ලාම ගිහිලා ආසන පැනවීම සඳහා උපදෙස් දෙන්න කියලා. චූලකාල හිමියෝ වැඩම කළා. චූලකාල හිමියෝ වඩිනවා දැකලා මේ gederi හිටපු අය මොකද කළේ? කෙලි කවටකම් කරමින් ආසන සකස් කරණේවා මේ මිටි ආසන සංඝස්තවිරයන් සිටින තැනට උස්සාසන සංඝ නවකයන් සිටින තැන්වලත් පනවන්න පටන් ගත්තා. චූලකාල හාමුදුරුව මෙහෙම කරන්න එපා. මිටි ආසන මුලට උසාසන අගට නොපනවන්නයි කියලා උපදෙස් දුන්නා. මේ කාන්තාව මේ හිමියන්ගේ වචන නැහැ වගේ කටයුතු කරනවා. ඇයි ආසන පැනුවාම ඔබ වහන්සේට මොකද වෙන්නේ? ඔබ මොකද කරන්නේ? ඔබ වහන්සේ පැවිදි වුණේ කාගෙන් අහලාද? ඔබව මහාන කළේ කවුද? මෙහි ආවේ මොකටද? කියලා හිතන් කිය කියා අර ඇඳගෙන හිටියේ පොරවගෙන හිටියේ වස්ත්‍ර ගලවලා දාලා සුදු වස්ත්‍ර අඳවලා හිස මත මල් සුඹුලුවකුත් තියලා කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩමවගෙන ඉන්න කියලා. අපි ආසන පිළියෙලන කරන්නම් කියලා මේ චූල කාලව පිටක් කළේ. දීර්ඝ කාලයක් භික්ෂුවක් වශයෙන් හිටියේ නැති නිසා. ඒ වගේම වස්වසල ඒ වස්වසන් නැතුව ඉඳලා උපවැදි වෙච්ච නිසා ඒ ගැන ලැජ්ජා වීමක් මේ චූල කාලේ හිමියන්ට ඇති වුණේ නැහැ. ඒ නිසා මෙයා ඒ විදිහටම කිසි අරමුණක් නැතුව අමුත්තක් නැතුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයේ වැඩමවාගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ දානි වළඳලා අවසන් වුණාට පස්සේ මහා කාල තෙරුන් වහන්සේගේ භාර්යාව කතා වුණා අනික් අය කොහොම හරි තමන්ගේ සැමියාව බේරගත්තා. අපිත් අපේ සැමියාව සිවුරු අරව ගන්න ඕන කියලා හිතාගෙන දෙවෙනි දවසටත් බුදුරජාණන් වහන්සේට දානෙට වඩින්ටී කියලා ආරාධනා කළා. එදා ආසන පනවන්න උපදෙස් දෙන්න වෙන ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළේ. ඒ වෙලාවේ මේ ස්ත්‍රීන්ට ඉඩකඩක් මේ සඳහා අවස්ථාවක් හම්බුන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝ රත්නයේට දානෙ පිළිගැන්වුවා. බණ පොතේ උගන්වන අටකතා පෙන්වලා දෙනවා මේ චූල කාලට භාර්යාවෝ දෙන්නෙක් හිටියා මධ්‍යම කාලට 4 දිනක් හිටියා, මහා කාලට 8 දිනක් හිටියා කියලා තමයි පෙන්වලා දීලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේලා දන් වළඳලා කැමැත්තෙන් මේ ස්ථාන ඉඳගෙන දානි වැළඳුවා. පිටතට වඩින්න ස්වාමීන් වහන්සේලා පිටතට වැඩම කළා. බුදුරජාණන් වහන්සේත් ඒ ස්ථාන ඉඳගෙනම දානි වැළඳුවා. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අවසන් වුණාට පස්සේ අර මහා කාල තෙරුන් වහන්සේගේ මේ කාන්තාව බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා මහා කාල හිමියෝ අපිට අනුමෝදනා ධර්ම දේශනා පවත්වලා වඩි. ඔබ වහන්සේ ඉස්සෙල්ලාම විහාරයට වඩින්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේත් හොඳයි කියලා ඉස්සෙල්ලාම විහාරයට වැඩිය. ගමේ ප්‍රධාන දොරටුව ළඟට යනකම් වැඩම කරපු භික්ෂූන් වහන්සේලා දොස් කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ මොකක්ද කළේ? මේක දැන දැනම කළාද නැද්ද? ඊයේ චූලකාල කලින් ගිය නිසා පැවිද්දට අනතුරක් කරගත්තා. අද වෙන කෙනෙක් ගිය නිසා එහෙම වුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මහා කාල හිමියන්ව නවත්තලා ආවා. මහා කාල තෙරණුව බොහෝම සීලවන්ත ආචාර සම්පන්න කෙනෙක්. උන්වහන්සේගේ පැවිද්දට අනතුරක් වෙයි දන්නේ කියමින් දොස් නගන්න පටන් ගත්ත ස්වාමින් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ මේ අය කතාව අහගෙන ඉඳලා මග නතර වෙලා මහණෙනි ඔබ වහන්සේලා මොකක් ගැනද ඔය කතා කරන්න කියලා ඉතින් විමසුවා පින්නතුනි. මේ විස්තරේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. මොකද මහණෙනි ඔබලා හිතන්නේ මහා කාලත් චූල කාල වගේ කියලාද හිතන්නේ? එහෙමයි ස්වාමීනි. චූල කාලට ස්වාමි දියණිවරු දෙන්නයි. මහා කාලට අට දෙනයි. මේ අට දෙනා වට කරගත්තු ස්වාමීනි මහා කාල තෙරණුවන්ට මොනවා කරන්න බැරිද කියලා හිතන් ඇහුවා. මහණෙනි එහෙම හිතන්න එපා. චූලකාල නිතර නැగి නැගී සිට සුභාරම්මන බහුලව බලනවා. ඔහු හරියට පර්වත ප්‍රාන්තයක තියෙන දුර්ලභ ගහක් වගේ. ඒ වගේම මාපුත් මහා කාල තෙරණුව අසුබ විහාරී පුජ්‍යලේ තමන්ට ලැබෙන අරමුණු අසුබ ලෙස බලන කෙනෙක් ඝන ශෛල පර්වතයක් වගේ අචලයි කියලා මේ ගාථා බුදුරජාන් වහන්සේ දේශනා කළා. අරමුණු සුබ ලෙසින් බලන පස්සින්දුරන් නොදැමුණු කෑමෙහි පමණ නොමඩක් කුසීතහල විරියද ඇති මිනිසා මාර වසඟයට යනු. ඒ වගේම දුබල ගහක් හුළඟ වැදිලා ඉදිරිලා බිම වැටෙනවා වගේ තමයි විනාශ වෙලා යන්නේ. මේ ගාථාය පින්නතුනි මේ සුභානුපස්සින් විහරන්තං කියලා කියන්නේ සුභවාදී විෂ්ඨ වූ අරමුණු කෙරෙහි හිත යොදලා වාසය කරන කියන එකයි. නියපොතු හොඳයි, ඇඟිලි සෝබනයි, අත්පා කෙඬ, කලවා, කටි පෙදෙස, උදරය, ඒ වගේම ග්‍රීවය, තොල්, දත්, මුහුණ, නාසය, ඇස්, කන්, බැම, නලල, කෙස් මේවා මේ මේ අනුභ්‍යංජන සෝබනයි. ඒවා හොඳයි කියලා ගන්නවද? කෙස් ලොම් නියදත් සම සෝබනයි කියලා ගන්නවද? වර්ණයේ පැහැපත්ති සටහන සුභයි කියලා ගන්නවද? ඒක තමයි සුභානුපස්සී කියලා සඳහන් කරන්නේ. ඉන්ද්‍රියේසු අසංඋතං කියන්නේ ඇහැ ආදී ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැති කියන එකයි. ඒ කියන්නේ ඇහැ කන ආදී ඉන්ද්‍රියන් රකින්නේ නැහැ කියන එකයි. සෙවීමේ ප්‍රමාණය, පිළිගැනීමේ ප්‍රමාණය, වැළඳීමේ ප්‍රමාණය යන මේ ප්‍රමාණයන් දන්නේ නැති නිසා භෝජනම්මි අමත්තඤ්ඤෝ කියන අර්ථයේ යොදලා තියෙනවා. මේ භෝජනය ධාර්මිකය. මේක අධාර්මිකය. ඒක මේ දන්නේ නැති කෙනා කාම, ව්‍යාපාද, විහිංසා, විතර්ක කියන මේවට වශී බවටපත් වෙලා ක්‍රියා කරන එක කුසීතං හීන වීරියං කියලා සඳහන් කරලා තියෙනවා. මේ සතර ඉරියව්ව පිළිබඳව වීරිය කිරීමක් නැති බව බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ ඇයට මේ කාරණා පැහැදිලි කරලා දෙන. මේ විස්තර ඉදිරිපත් කරන වෙලාවේ අර මහා කාල තෙරුන්ගේ භාර්යාව උන්වහන්සේව පිරිවරාගෙන ඔබ කාගෙන් අහලාද මහණුනි දැන් ගිහි වෙනව නේද කියන දේවල් අහමින් ඇඳගෙන හිටිය කහවත පැහැරගන්න හැදුවා. තෙරුන් වහන්සේ මේ අයගේ අදහස දැනගෙන වැඩි හිටිය වැඩගෙන වැඩ වාසය කරමින් හිටිය ආසනෙන් නැගිටලා 이르දියට පැන නැගිලා මේ කුල gedara තැනි මඩල බිඳගෙන අහසින් වැඩම කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් සිටිය දාතාව කෙලවර කරනකොටම බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශරීරයට ස්තුති කරමින් බැහැලා බුදුරජාණන් වහන්සේගේ පාද වන්දනා කළා. මේ ගාථාව අහපු භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයටපත් වුණා. යම්සි කෙනෙක් ආහාර පිළිබඳව මේ සිව්පසයේ පිළිබඳව ඊටාම ආසාවෙන් යෙදුනද, එහි ගැටුනද, එහි ඇලුනද, මුසපත් වුණාද, ඒවා පිළිගැනීම ආදී පමණ දන්නේ නැද්ද? එයා දෙනු ලබන හැම දෙයක්ම පමණ ඉක්මෝලා පිළිගන්නවද? ඒ වගේම මම සිල්වතෙක්, දුතාංගධාරියෙක්, ආරණ්‍ය වාසියෙක් කියලා මිනිසුන්ට අඟවලා සිව්පසේ ගන්නවද? හරියට කවදාවත් මුහුද දියෙන් පුරවන්න බැරි වගේ මහා ආසාවෙන් යුක්තව ඒ භික්ෂුව සිව්පසේ කොච්චර දුන්නා සතුටු කරන්න පුළුවන් කමක් නැති බවට පත් මේ භෝජනයේ ප්‍රමාණය නොදැනීම එලව මෙලව දෙලවම් පිරිහීමට හේතු වන කාමච්ඡන්දාදී මේ පාප ධර්මයන් අපි තුල ඇති වෙන්න හේතු වෙනවා. පින්වත්නි අපි ආහාර පරිභෝජනය කරන්න ඕනේ සිහිනුවණින් යුක්තව. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙච්ච අපිට මේ පින්ඩපාත පරිභෝජනයේට අදාළ ප්‍රත්‍යවේක්ෂාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපි කාටත් ඉතාම හොඳ මඟ පෙන්වීමක්. අපි ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන. අද අපි ජීවත් වෙන මේ සමාජය ඇතැම් අය හඳුන්වන්නේ පරිභෝජනවාදී සමාජයක් විදිහටයි. ඒ කියන්නේ මේ ආහාරාදී භෞතික සම්පත් දියුණු කිරීම, ඉතිරි කිරීම, රැක ගන්න ඕන කියන ඒවවලට යොමු වෙන එක ඉතාම අඩුයි. පරිභෝජනයට මුල් තැන දෙමින් ඒ වගේ මිනිසුන් ඉන්න බහුල සමාජයක් තමයි අද තියෙන්නේ. ඉතාම අවිධිමත්, අශිෂ්ට, සෞඛ්‍ය සම්පන්න නොවන අහිතකර ආහාර පරිභෝජනයේට ඇතැම් දරුවන් වගේම අපේ වැඩිහිටියොත් පින්වත් නියමු වෙලා තියෙනවා. මේ කාර්ය බහුල සමාජෙ බොහෝ දෙනෙක් නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරනවා හරිම අඩුයි පින්නතින. දවසේ නියමිත වේලාවට ආහාර ගන්න එක බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ අපේ රටේ. කෙටි ආහාර, පිෂ්ඨ බහුල ආහාර, තෙල් සහිත ආහාර, නොයෙක් වර්ණක රසකාරකයේ දපු ආහාර තමයි වැඩිපුරම ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ නිසා පින්වත්නි ආයුෂ වර්ණ ඒ වගේම සැපය බලයත් පිරිහිලා විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා ඉන්න බව අපිට පේනවා. ඒ වගේ අහිතකර නොසුදුසු ඒ වගේම අපිට පුරුදු නැති අශිෂ්ට ගති පැවතුම් අතහැරලා ගිජු භවෙන් තොරව හිතකර දේ අහිතකර දේ පිළිබඳව ඒ අහිතකර අහිතකර ආහාර ගැන ඊටාම සැලකිල්ලෙන් කටයුතු කිරීම සඳහා බෞද්ධය ගැන්වීම තුළින් හොඳ මඟ පෙන්වීමක් ලැබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගැන්වීම තුළින් අපිට ඊටාම හොඳ මඟ පෙන්වීමක් ලබා දීලා තියෙනවා. අපි ඒ ගැන අපේ අවධානය යොමු කරන්න ඕන. අපිට මේ ලැබෙන ලැබෙන අරමුණු සුබ ලෙසින් බලන්න පටන් ගත්තොත් මේ ඉන්ද්‍රියන් দমনය කරගන්න බැරි වෙනවා. අද වෙලා තියෙන ඒ කාර්යයයි. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් අපිට මුණ ගැහෙන හැම දෙයකටම අපි යොමු කරලා පාලනයක් කරගන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආහාර පාන ගැනීමේ ප්‍රමාණය දන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා අනවශ්‍ය ආහාර පාන නිසා මහා පුදුම විදිහේ රෝගාබාධයන්ට ගොදුරු වෙලා තිබෙනවා. ඒ වගේම කම්මැලිකම ඒ වගේම වීරිය නැති බව අපේ ජීවිත පරිහානියට හේතු වෙලා තියෙනවා. හුඟක් දෙනෙක් මේ කුසල කර්ම හොඳ වැඩ කරගන්න තියෙන අවස්ථා පහු කරලා තියෙනවා. පස්සේ බැරියෑ කියලා කල්පනා කරනවා. මේ විදියට පින්නතිනි මිනිසයා මායාගේ වසඟයට තමයි මේ දුවගෙන යන්නේ. හරියට මේ ගමන කොයි වගේද? දුර්වල වෙච්ච ගහක් හුළඟක් ඇවිල්ලා ඉදිරිලා බිමට වැටෙනවා වගේ අපේ ජීවිතයක් මේ අරමුණු හරියාකාරව තෝරා ගන්න බැරි වෙච්ච නිසා නොමගට යොමු වීමෙන් අපි දුගතියට වැටෙනවා. ඒ தത്വයටපත් වෙන්නේ නැතුව අපි අපේ මෙලව ජීවිතයත් පරලෝ ජීවිතයත් සාර්ථක කරගන්න මේ ධර්ම කරුණු උපයෝගී කරගන්න ඕන. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි. අවසරයි ස්වාමින් වහන්ස ධර්මදේශනාවේ දායකත්වයේ දරූ පිනතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට කෙසෙල් හේනාව දඹගොඩ හොරණ පදිංචිව සිට වසර 92ක් ආයු වළඳා පසුගිය 19 වන දින පරලෝසපත් විශ්‍රාමික පාඨශාලාචාර්ණී මිල්ලෑවගේ දෝන ලීලාවතී විජේසිංහ මහත්මියගේ පරලෝසපත් වීමෙන් සත් දිනක් පිරීම නිමිති කරගෙන මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ එතුමියට චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිර්වාණ අවබෝධය ලබන්නට මේ උතුම් වූ කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනය ඇතිය. එතුමිය ඇතුළු වර්ග પરම්පරාවේ පරලෝසපත් වුණා උසුළු ඥාති මිත්‍රාදීන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය ආනුමෝදනා කරනවා සේම සුජීවත්ව සිටින පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා හොරණ දොඹගොඩ කෙසෙල් හීනාව විජේසිංහ පවුලේ ඥාතීන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ. බාඳුරාගොඩ මණිතියවල විසූ HBA උබේසේන පියාණන් පරලෝසපත් වී අද දිනට වසර 3ක් පිරීම නිමිති කරගෙන සහ JAF